ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. යන් හැම જાතියක්ම තමන්ගේ මිහිරි ගී කව් ආදිය සංගීතය හා මුසුකොට ගයමින් සාහිත්‍ය රසය හා සංගීත රසය විඳින්නට මඟ පාදාගෙන සිටින අතර අපේ හෙළ කවීන්ගේ පබැඳුම් පොතට පමණක් හිමි වේ. හෙළගී මිහිරට ගයා අසන්නන් කුල්මත් කරන්නට තරම් හැකියාවක් අපේ ගයුවනට නැතිවීම ලොකු අඩුවකි. 1946 සැප්තැම්බර් මාසයේ සුභාස සංගරාවට සුනිල් සාන්තයන් ලියූ ලිපියක් පරගැති සංගීතය නමින් පළ වුණා. එයින් උපුටාගත් කොටසක් තමා පැවසූයේ. ඉතින් ආයුබෝවන් රසවන්තයිනේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ මහාචාර්ය සනත් නන්දසිරි ගායනය තබ්ලා වාදනය දහස් ගණන් වූ මනහර තනු නිර්මාණ සහ අඛණ්ඩ ගුරු භූමිකාව අපට සිහිපත් කරනවා. ඔහු අපාතර නැහැ. එහෙත් ඔහුගේ සදාදරණීය කටාඬ මිහිරියාව සංගීත නිර්මාණ අපට අසන්නට විඳින්නට ලැබෙනවා. හන්තානේ කතාව සිනමා නිර්මාණයට ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තනුව නිර්මාණය කළ මේ ගීතය ඔබට මතක ඇති. එය රචනා කරන්නේ හන්තානේ කතාව අධ්‍යක්ෂ සුගතපාල සෙනරත්යාපාමයි. අපි ඉඩ සලසා ගනිමු සනත් නන්දසිරි ඇතුළු පිරිසක් ගායන වෘන්දයක් ඊට සහභාගී වනවා මේ ගීය අසන්නට අහසලාවා أَفَتُوا දෙතුන් විදක නුරා පොවන්නේ සංකාය දෙතුන් විදක නුරා පොවන්නේ නුරා පොවන්නේ මතක තබා ගන්න යහපත්ම දේ බලාපොරොත්තු විය යුත්තේ මුළු හදවතින්ම බව ඇල්මරුණු ස්වභාවයෙන් ඕනෑවට එපාවට නොවේ මතක තබා ගන්න යහපත්ම දේ බලාපොරොත්තු විය යුත්තේ මුළු හදවතින්ම බව ඇල්මරුණු ස්වභාවයෙන් ඕනෑවට එපාවට නොවේ සුනිල් සාන්ත සහ අයිවර් ඩෙනිස් ගීතයක් ගායනා කළ අරිසෙන් අහුබුදු ජීවිසුරාණන්ගේ පද සංකල්පයකට අනුව ඒ ගීතය දේශවාත්සල්‍යය ජාත්‍යනුරාගය වඩවනවා ජාත්‍යනුරාගය අනිකුත් ජාතීන්ගේ ආගමිකයන්ගේ භාෂකයන්ගේ මනදුල විනාශ නොකර බුදු මනුෂ්‍යත්වයක් ගොඩනගනවා මේ රට ගැන සුනිල් සාන්තයන් ගැයූ ගීතයක්. Thank you. හිර පට හිර උතුරද එක කොඩියේ හෙවනේ එකම දයක් මේ මහා බලයක් විනු පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අපහට ලක් පොළොවේ තුරු නිරුකම් උපතින් ගුරුවේ දක්වමු දක්කම් ලක්කම් විස්සම් විස්මවමින් ගුලුලෝ කොන්දට කෙන්දට කොන්දට හුරු වී වන් වන් අතසුරු වී විපත පවා සැපතට හරවා ලං පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අපහට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් ගුරු වේ දක්වමු දස්සම් ලක්කම් විස්සම් විස්මවමින් මුළු ලෝ නැගිටිමු පැටි පැටි නැගිටිමු නෑ නැග යමු දිරුනේ පාදාවලටද පාදාගෙන පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අපහට ලක් පොළොවේ දුරු විරුකම් උපතින් හුරුවේ දක්වමුදත් සම්ලක්කම් වික්කම් විත්මවමින් හුළුලෝ විශ්වාසය ඔබ ළඟ ඇත්නම් ලෝකයේ නොකල හැකි දෙයක් ඉතිරි නොවනු ඇතැයි මනෝවිද්‍යාඥයින් පවසනවා. මෙබඳු පුංචි දූපතක් ශ්‍රී ලංකාව යම් කිසි අභියෝගයකට බරපතල අභියෝගයකට ලක් වී ඇති අවස්ථාවේ දැඩි අදිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුයයි අප කල්පනා කළ යුතුයි පුරවැසියක් ලෙසට එහිදී සංගීතය හොඳ යහපත් ස්වභාවිත ගීතය සංවර්ධන ක්‍රියාවලියේදී උපයෝගී කර ගන්නට පුළුවන්. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ගුවන් විදුලියට රචනා කළ ගීයක් ජයතිස්ස අලහකෝන් සංගීතවේදියා තනුවෙන් අලංකාර කළා. එම ගීතය ගායනා කළේ සේන ගුණසේකර සහ පුඤ්ඤා කත්‍රයාරච්චි විසින් කෙන් කිරිදෝලා සඳවතසේ මුදවාලා සඳපතිගෙන් කිරිදෝලා සඳවතසේ මුදවාලා අනේ නෑනුනත දුකියා මට රාම් කිරිදෝලා මතරං කිරිදන්නේ බලන් ඉන්නට බෑ මට රාන්තිරි දෙන්නේ මට රාන්තිරි දෙන්නේ සඳපති දැන් කිරි प्रति සතියෙන් කිරි දෝලා සංගවත කෙරේ මුදවාලා අනේ නෑනුනත මුතියා මට රාම් කිරි දෙන්නේ මට රාම් කිරි දෙන්නේ පෙබරවාරි 16 වෙනිදාවක උපන් කල්යාණී අබේසිංහ ගුවන් විදුලියේ පද්‍ය ගායනා කළ ග්‍රැමෆෝන් ගීමෙන්ම ගුවන් විදුලි ගීතද ගයා තිබෙනවා. ඒ 950 ගණන්වල ඇයගේ ගීතයක් අපි උත්සාහ කරමු යොදා ගන්නට ඉරිදා සංග්‍රහය රසවත් කරන්නට. රත්නශ්‍රී විජේසිංහ විසින් රචනා කරන ලද ගීත ගණනක් පවතිනවා ගුවන් විදුලියේද පොත්වලද YouTube වලද විශාරද ගුණදාස කපුගේ විසින් ගායන ලද ගී කිහිපයක් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ විසින් මනහර ලෙස අරුත්බරව රචනා කළා. ඉන් එක් ගීයක් අපි තෝරගන්නට උත්සාහ කරනවා. විශාරද ගුණදාස කපුගේ ගැයූ මේ ගීතය ඔබට මතක ඇතැයි හිතනවා. අප දෙදෙන තතු කදාමේ ලෙසින සිඳී දිය ගඟ දැන නේද දෙමුවේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මරුණ ප්‍රේමය සිතරු දෙවියන් පිරි මදින කටුක දුක් විරහ මැද අතර මං වී ගියද අපි තවම කරමු අපේ ජීවිතවලට කියා දෙමු කියමන්ත අපි අපේ පැතමුන්ත නිදහසේ සතු ලැබුණ පුරුල්ලන් වී දිනක දිහිනිය රැයේ අඳුරට හඳන මමද දිහිනිය කුවෙන් වැඩුණු අතු පිරි මදින ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක